නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාත්ථනා කරමින් අදත් වෙනද වගේම සුපුරුදු වෙලාවටම ධර්මානු ශාසනාව සඳහායි ඔබ හැම කෙනෙක්ම මේ සූදානමින් ධර්මේශ්‍රවනය කිරීමේ ආසාාවෙන් තමයි ධර්ම දේශනාවට කන්යොමු කරගෙන සිටින්නේ. පිංහතුනේ අද අපි මාතෘකා කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ නොයෙක් තැන්වල කතා කෙරෙන. මේ සතර අපායට අයිති එක් තරා අපායක් පිළිබඳව. දැන් අපි නිරන්තරයෙන් කතා කරනවා පව් කරන කෙනා අපායගාමී වෙනවා. පාපි අකුසල් කරන කෙනා රාගදේශ මෝහාදී කෙලෙස් තුළ ජීවත්වමින්. පාපි අකුසල් කරනවන යමෙක් ඒ අකුසල විපාකයන් හැටියට අපාය දුග්ගතින්. අපාය දුගතිී උපත කරායනව කියලා බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. මේ අපායවල් ගැන කතා කරද්දි සතර අපායක් ගැන ධර්මය විස්තර වෙනවා. ඒ අතර බොහෝ දුක් තියෙන කපායක් තමයි නිරය. නිරේ ඉපදෙන නිරි සතුන් විඳින දුක් ගැහැට බුදුරජාණන් වහන්සේ මජ්්‍යම නිකායි දේවදූත සූත්‍රය බාල පණ්ඩිත සූත්‍රය ආදී දේශනාවල නිරේ ගැන දීර්ඝ විස්තර ඇතුව දේශනා කරලා තියෙනවා. ඒ වගේම මේ ලෝකෙ පව් කරන පාපි අකුසල් කරන අය තිරිසන් ලෝකෙ තිරිසං අපායවල්ලොලත් උපදිනවා. තිරිසන් ලෝකෙනං අපේ ඇස් දෙකට පේනවා. නොපෙනෙන තිරිසන් සතුනුත් ඉන්නවා. ඉතාම සියුම් ශරීර ඇති ඇසට පවා දැකිය නොහැකි ඉතාම පුංචි සත්වයන් තිරිසන් ලෝකයේ තුළත් ඉන්නවා. නමුත් ගොරෝසු ශරීර තියෙන විශාල සත්වයන් බොහෝ පිරිසක් අපේ ඇහැට පේනවා. අපි ඇහෙන් දකිනෝ. මේ තිරිසන් ලෝකෙ සත්වයන් දුක්ගිනින ආකාරය බයෙන් තැතිගැනීමෙන් එකිනෙකා මරාකමින් ජීවත්වෙන ආකාරය තුළ කොයි තරං දුකක් බියක් තැතිගැනීමක් තුළද මේ තිරිසන් සත්වයන් ජීවත් වෙන්න කියන එක අපට බුද්ධිමත් කෙනෙකුට තේරුම් ගන්න වටහාගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ධර්මය විස්තර කෙරෙන තවත් අපායක් තමයි මේ ප්‍රේතාපාය ප්‍රේතලෝකයේ ගැන. හැබැයි ප්‍රේතලෝකයත් සාමාන්‍ය මිනිස් ඇසට දකින්න පුළුවන් අපායක් නෙමේ. ඒකට හේතුව ප්‍රේතයන් ප්‍රේතලෝකෙ උපදින්නේ ගුරෝසු සරීර ඇතුව නෙමේ. අපේ ඇහැට පෙනෙන්නේ අපේ දෘෂ්ටි පරාසයට අසු වෙන්නේ ගොරෝසු ශරීර ඇතු උපදින සත්වයන් පමණයි. නමුත් ප්‍රේතලෝක ප්‍රේතයන් උපදින්නේ ඕපපාතික ශරීරයක් ඇතිව ඉතාම සියුම් ශරීරයක් තුළින් තමයි උපදින්නේ. එනිසා බොහෝ ප්‍රේතයන් අපිට දකින්න නෑ නමුත් අපි ජීවත්වෙන මේ පරිසරේම මේ අවට මේ ලෝකයේ තුළමයි ප්‍රේතයනුත් නොයෙක් ප්‍රේතවර්ග ගැන ධර්මය සඳහන් වෙනවා එවැනි ප්‍රේත වර්ග ජීවත්වෙන්නේ ඉතාම දුක්කිත සත්‍යයන්. ආහාරණෑ බොහෝ වෙලාවට සාපිපාසාවෙන් කුසගින්නෙන් වේදනාවෙන් නොෙක් අසූචි වර්ග තමයි ආග්‍රහණය කරමින් මේ ප්‍රේතලෝකයේ ප්‍රේතයන් අනන්ත දුක්කිත ජීවිත ගත කරන්න. ඊළඟට තවත් අපායක් ධර්මය විස්තර කරනවා අසුරාපාය. මේ අසුර ලෝකයේ මහා සාගරය ඇසුරු කරගෙන තියෙන ඒත් ඕපපාතිකව උපදින්න නොයෙක් අමනුස්ස කොටසකට තමයි අයිති. මේ ගැන සඳහන් වෙනවා පහරාද සූත්‍රයේ පහරාද කියෙන දිව්‍ය අසුරේන්ද්‍ර දිවියලෝකයේ ඉන්න දෙවි කෙනෙක්. ඒ අපායක් නෙමේ දිව්‍ය අසුරයන් කියන්නේ අපායක් නෙමේ. මේ දෙවියන් සුර අසුර කියන්නේ සැපයෙන් වැඩි දෙවියන්ට කෙන සුර. ඒ අයගේ නායකය තමයි සක්‍ර දෙවියන්. සැප සම්පත්වලින් අඩු දෙවිවරුන්ට කියන අසුර. බොහොම පවට බර මිත්‍යා දෘෂ්ටික කොටසක් හැටියටත් මේ අසුර දේවතාවරු දෙවිවරු හඳුන්වලා තියෙනවා. මේ අසුරයන්ගේ නායකය වෙච්ච පහරාද කියන අසුරීන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ආසකරන කරුණු ගැන බුදුරජාණන් වහන්සේකින් ඇසූ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පහරාද කියන අසුරේන්ද්‍රයගෙන් අහනවා පහරාද මේ අසුරයන් දිව්‍ය ලෝකෙ ඉන්න ඇද්දී මහා සාගරය ගැනමයි ආස කරන්න. මහා සාගරයටමයි හිත් යොමු කරගෙන ආසාාවෙන් හිත් බැඳගෙන ඉන්නේ. එහෙමනං මේ සාගරයට ආස කරන්නේ මොකද කියලා කියන්න කියලා අන්නේ වෙලාවෙ කරුණු ගණනාවක් කරුණු අටක් එකින් එක පෙන්නනවා ඒ අතර එක කරුණක් හැටියට සඳහන් වෙනවා මේ සාගරයේ ඉන්න මහා විශාල ශරීර තියෙන සත්වයන් අද්භූත සත්ව කොටස් ඉන්නවා කියනවා යොදුන් සීයක් විශාල ශරීර තියෙන අමනුස්ස කොටස් අත්භූත සත්වයන් මහා සාගර පතුළි ජීවත්වෙනවා. ස්වාමිනී යොදුන් දෙසීය තුන්සිය විශාල ශරීර ඇති සත්ත කොටස් ජීවත්වෙනවා. මිනිස්සු දැක්කෙ නැතිවුණාට අසුර දෙවිවරු දිවියලෝකීනන් දකිනවා මේ මහා සාගරය ඇසුරු කරගෙන ඉන්න මේ අමනුස්්‍යයන්ව. ඒ අයගේ නම් පවා සඳහන් වෙනවා තිමි තිමංගල තිමිපිඩර නාග අසුර ගාන්දර්ව හැටියට මෙවැනි නං ඇති යොදුන් සීය දෙසීය තුන්සීය විශාල ශරීර තියෙන අත්භූත ශරීර ඇති අමනුෂ්‍ය කොටස් මේ මහා සාගර පතුළි ජීවත් වෙනවා කියලා මේ අසුරනායකය බුදුරජාණන් වහන්සේට කියනවා. එතකොට බලන්න මේ කරුණ තුළ සඳහන් වෙනවා සාගරය ඇසුරු කරගෙන ඉන්න සත්ව කොටස් මේ අමනුෂ්‍ය කොටස් තිමි තිමංගල තිමි පිඩර නාග අසුර. අන්න එතන අසුර කියලා හඳුන්නන්නේ අපායක්. මේ මහා සාගරය ඇසුරු කරගෙන සාගරයේ ඇතුළේ ඉන්නවා අසුර කියලා ඉතාම දුක්විඳින ඕපපාතික සරීර ලැබිච්ච අමනුෂ්‍ය කොටසක්. ඒ අසුරාපාය. දොට මෙන්න මේ අපාය හතර ධර්මය විස්තර කෙරෙනවා නිරය තිරිසංපාය ප්‍රේතපාය අසුරාපාය. මේ හතර තමයි අපි කතා කරන්නේ ධර්මය තුළ ඔබ නිතර ශ්‍රවණය කරන්නේ. පාපි අකුසල් කරන කෙනා මේ අපාය හතරෙන් එකක උපත කරා යනවා. තම තමන් රැස් කරලා තියෙන අකුසල කර්මවල තියෙන ඒ විපාක ශක්තිය අනුව බොහෝ පව්කරගත්ත කෙන ආනන්තරි පාපකර්මයක් කරොත් ඒ කාන්තීම නිරේ උපත කරා යනවා. ඊළඟට ඒ තරම් බලවත් අකුසල් නොකර සමහර වෙලාවට මේ පංච දුස්චරිතයේ දෙමින් බොහොම ආසාාවෙන් තන්හාාවෙන් අනුන්ට හිංසාපීඩා කරමින් නිරේගාමි අකුසල් රැස් නොවනත් බොහෝ දෙනෙක් සමහරු මරණින් මත්ති තිරිසං අපායවල්ල උපදිනවා. ඊළඟට ප්‍රේතලෝකෙත් උපදිනු අසුර අපායෙත් උපදිනවා. මේ අතර අද අපි ධර්මාණු ශාසනාව සඳහා මාතෘකා කරගන්නේ මිහිදු මහරහතන් වහන්සේ පවා ලංකාවට වැඩම කරලා. දෙවනි දවසේ රජතුමාගේ මාලිගාවදි දානේ වළඳල අවසන් වෙලා අනුලා බිසෝ ප්‍රධාන මේ බිසෝන්ට අන්තපපුරේ හිටපු ඒ බිසෝවරුන්ට දේශනා කරපු පේතවත්තු විමානවත්තු කියන මේ කොටසට අයිති පේතවත්තු ගැනයි අදාපි මාතෘකා කරගන්න. පිංහතුනි පේතවත්තුව කියලා කියන්නේ මේ මනුස්ස ජීවිත ගත කරලා. ඔබ වගේම මේ ලෝකෙ මේ සාමාන්‍ය මනුස්සයෝ හැටියට ජීවත් වෙලා. නමුත් පාපී අකුසල් කරලා බොහෝ දුස්තීර ජීවිත ගත කරලා දුසරිතය යෙදිලා. මරණින් මත්තේ ප්‍රේත ලෝකවල ඉපදිලා අනන්තවත් දුක්ගැහැට විඳින ප්‍රේතයන්ගේ ජීවිත කතාවන් ගැන ඇතුළත් වෙන කොටසක් තමයි ප්‍රේතවත්තුව කියලා කියන්න. බොහෝ ප්‍රේතවත්තුවට අයිති කතා වස්තුවල සඳහන් වෙන්නේ ඉර්දි බල සම්පන්න මහරහතන් වහන්සේලාට ඇස ගැටිච්ච උන්වහන්සේලා දිවැසින් දැක්ක ප්‍රේතයන් ගැන තොරතුරු තමයි මේ පේතවත්තුවේ සඳහන් වෙන්නේ. මොකද දිවැස් නුවනක් තියෙන දිබ්බ චක්කු එවගේම චුතූපපාත ඥානය ආදී දිවැස් හැකියාවන් උපදවාගත්ත මහරහතන් වහන්සේලා බොහෝ අවස්ථාවල මේ ප්‍රේතයන් දුක්ඛිත ජීවිත ගත කරන ප්‍රේතයන්ව තමන්ගේ ඇසට දැකලා තියෙනවා. නමුත් පින්වතුනි බොහෝ වෙලාවට දැන් අදත් සමාජය ඉන්න පිළිගන්නේ නැති අය. කෞුද දැක්කේ. කෝ අපිට පෙන්න්න පුළුවන්ද. එහෙම හැම කෙනෙකුටම ප්‍රේතයන්ව දකිින් හැකියාවක් නෑ දැන් රහත් වනත්. හැම රහතන් වහන්සේ නමකටම ප්‍රේතයන්ව පේන්නෙත් නෑ. මේ ගැන ධර්මය සඳහන් වෙනවා දවසක් මුගලන් මහරහත්තන් වහන්සේ. ලක්කන කියන මහරහත්තන් වහන්සේ සමග ගිජ්ජකූට පරොතේ නම් පහලට බැහැගෙනෙනවා. උන්වහන්සේලා පින්ඩ පාති වැඩම කරන්න උන්වහන්සේලා දෙනම දෙන්නම රහතන් වහන්සේලා. මේ රහතන් වහන්සේලා දෙනම ගිජ්ජකූට පරොත්තයෙන් පහලට බැහැගෙන එනකොට මුගලන් මහරහතන් වහන්සේ එක්තරා තැනකදී අහසේ පායමින් යන ප්‍රේතයෙක් දැකලා. ඒ දිහා බලාගෙන කල්පනා කරනවා මේ විදිහ දුක්ඛිත ජීවිත ගත කරන සත්වයෝ මේ ලෝකෙ ඉන්න වනේද කියලා. මුළු ශරීරේම උල් කටු වගේ තියෙන රෝමකූප පිහිටපු ප්‍රේතයෙක්. ඒ තමන්ගේ ශරීරයේ තියෙන රෝමකූප වලින්ම තමන්ගේ ශරීරයේ තුවාල වෙනවා. මේ රෝමකූප උල් වගේ හැඩයට පිහිටලා තියෙන්නේ ඒවම හුළඟට කැරකැවිල ඇවිල්ල තමන්ගේ අතපයි සිදුරු කරගෙන යනවා. වේදනාවෙන් විලාප දෙමින් අහස එහා මෙහා පාවෙලා යනවා. ඒ අතර කර්මාන්රූපෝ මැවෙන ගිජුලිහිනියන් කපුටන් උක්කුස්සන් වගේ සත්වයන් මේ ප්‍රේතය පසු පස පන්න පන්න ශරීරයට කොටමින් මස් කඩාගෙන කනවා. වේදනාවෙන් විලාපදිදී මේ ප්‍රේතය අහසේ එහා මෙහා පාවමින් විලාප දෙමින් එහා මෙහා ගමන් කරනවා. මේ සිදුවීම දැක්ක මුගලන් මහරහත්තන් වහන්සේ මේ ප්‍රේතය දිහා බලාගෙන කල්පනා කරනවා මේ තරන් දුක්හිත ජීවිත ගත කරන. මේ තරන් දුක්විඳින සත්‍යයොත් මේ ලෝක ඉන්නවනේ. නමුත් ලක්කන මහරහත්තන් වහන්සේ වටපිට බැලුව අහස දිහා බැලුව දැම් මේ කොහෙද බලාගෙනන්නේ. උන්වහන්සේට පෙනෙන්නේ නෑ. උන්වහන්සේ රහත් වනාට ආසවක්කේ ඥානය ඇතිකරගෙන තිබුණට දිවැස්නුවනක් උපදවාගෙන තිබුණෙ නෑ. ලක්කන මහරහතන් වහන්සේ යහනවා ස්වාමීණී මොග්ගල්ලානයන් වහන්ස මොකක් දිහාදොය බලාගෙනඉන්නේ මොකක් දොයි තනියෙන් බලාගෙන කල්පනා කරන්න මුගලං හාමුදුරු කියනවා මේ වෙලා විදිනම් මගෙන් අහන්න එපා ඔය ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ල බුදුරජාණන් වහන්සේ ඉස්සරහදි ඇහුවොත් මම කියන්න ති එදා උන්වහන්සේලා දෙනමම පිණ්ඩ පාති වැඩම කරලා තමන් වහන්සේලාට දානයට පිණ්ඩ පාතයට ලැබිච්ච දානටික වලඳල හවස්සරුවේ වේලු වනාරාමයට වැඩම කරා එදා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමි වැඩ සිටිද්දි භික්‍ෂූන් වහන්සේලාට හවස්සරුවේ ධර්ම කරුණු ගැන දේශනා කරනකොට ලක්වන මහරහත්තන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේද මේ ප්‍රශ්නය කියනවා. ස්වාමීණී භාගතුන් වහන්ස අදාපී මේ මුකලන් හාමුදුරුවොත් එක්ක මම ගිජ්ජකූට පරුතේ නම් පහලට බැහැගෙන එනකොට පිණ්ඩ පාතය යන්න එක්තරා ස්ථානයකද මේ මොක්ගල්ලානයන් වහන්සේ අහසදිහා බලාගෙන ඉදලා කල්පනා කරා මට තේරුණා මොකක් හරි අමුතු දෙයක් අමුතු සත්වයෙක් මොකක් හෝ දෙයක් දැකලයි උන්වහන්සේ මේ කල්පනා කරන්න මම ඇහුවා. ස්වාමීනී මොකක් දොබහන්සි දැක්කේ. කුමක් නිසාද වැනි සිනහාවක් පහල් කරේ කුමක් නිසාද වැනි අනුකම්පා සහගත හැඟීම් මුහුණ තුළ ඇති වුණේ. අන්නේ වෙලාවෙ කියා හිටියා දැන් මගෙන් අහන්න එපා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී ඇහුවොත් කියන්නම් කියලා. අන්නේ විලේ මුගලන් මහරහත්තන් වහන්සේ නැකිටල කියනව ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ අද මම මේ ලක්කන හාමුදුරුවොත් එක්ක පහලට බැහැගෙන එනකොට දැක්කා අහසේ පාවිමින් යන විලාප දෙමින් යන මුළු ශරීරයේම උල් කටුවැනි රෝමකූප පිහිටපු අමනුස්සෙක්ව ප්‍රේතයෙක්ව. ඉතාම දුක්හිත ජීවිතයක් ගත කරන්නේ. මේ ප්‍රේතයගේ ශරීරයේ පිහිටලතින රෝමකූප උල් කටු වගේ. සුළඟට මේ රෝමකූප එහාට මෙහාට කරකැවිලා වේගෙන් ඇවිත් තමන්ගෙම ශරීරයේ දැවටෙනවා. තමන්ගේ ශරීරයේ සිදුරු කරගෙන එහා පැත්තෙන් මතුවෙන මට්ටමට මේ උල් කටුවැනි රෝමකූප තියුණුයි. ස්වාමීනී මේ ප්‍රේතය විලාප දෙමින් තමන්ගෙම රෝමකූපවලින් පීඩා විඳමින් අහසේ පාවමින් එහා මෙහා යනවා. ඒ අතර කර්මාණ්ඩූපෝ මැවිච්ච ගිජුලිහිනියන්. උක්කුස්සන් වගේ සත්‍යයෝ පන්න පන්න කොටනවා. මේ සිදුවීම දැකලයි මම අනුකම්පා සහගත ඒ දිහා බලාගෙන හිටිය කියල මොග්ගල්ලානයන් වහන්සේ මුගලං හාමුදුරු බුදුරජාණන් වහන්සේ ඉදිරියේදි කියා හිටිය. අන්න එතනදි බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන ඔය සත්වයා මම ඔයිට කලින් දැක්කයි කිව්ව. දැම් බලන්න බුදුරජාණන් වහන්සේ ඊට කලින් ඒ සත්වයව දැකලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ වෙන කවුරුත් නෙමෙයි මේ නගරේම මීට බොහෝ කාලයකට කලින් ජීවත්වෙච්ච මස් වැද්දෙක්. සත්වයංව ඝාතනය කරමින් දඩේමේ ගිහින් ජීවත්වෙච්ච මස් වැද්දෙක්. ඒ කරගත් අකුසල් නිසා නිරේ ඉපදිලා බොහෝ කාලයක් දුක්විඳලා ඉතුරු අකුසල කර්මය ගෙවන්නේ ඔය විදිහ ප්‍රේත ජීවිතයක් ලබල තමයි කිව ඔය ඉතුරු කර්ම ටික ගෙවන හැටිකිව. කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන මම කලින් මේ ගැන දැක්කත් භික්‍ෂු සංඝයාට කියා හිටියේ නැත්තයම් හේතුවක් නිසයි. ඒකට හේතුව තතාගතයන් වහන්සේ දැක්කට සාක්කයක් හැටියට කිසිම කෙනෙක් මේක දැකලා තිබුණෙ නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැකපු දෙයක් තවත් කෙනෙක් සැකකරොත්. ඒ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතිනවා. ඒ නිසයිකෙන බුදුරජාණන් වහන්සේ මේ ගැන නොකිව්වේ. නමුත් දැම් මේ වෙනකොට මගේ ශ්‍රාවකයන් ඉන්නවා ඉර්දි බල සම්පන්නයි දිවැස් නුවන උපදවාගත් අය ඉන්නවා. එවැනි ඕපපාතික ශරීර ඇති සත්‍යයන්ව දකින හැකියාව තියෙන භික්‍ෂූන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා ඔන්න සාක්කිකාරයෙක් ඉන්න නිසා තතාගතයන් වහන්සේ විස්තර හෙළි දරව් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ ඔහුගේ අතීත කතාව ඇසුරු කරගෙන ධර්ම කරුණු පෙන්නල දුන්න. දැම් බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේ පවා අනුගමනය කළපු ක්‍රමයක් තමයි උන්වහන්සේ පවා මෙවැනි දුක්ඛිත ජීවිත ගතකරන ප්‍රේතයන්ව දුටුවත්. බොහෝ අවස්ථාවල සාක්කිකාරයෙක් නැති ඒක ඔප්පු කරලා පෙන්නන්න තවත් දැකපු කෙනෙක් නැති අවස්ථාවල. බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරොත් කෙලෙස් සහිත කෙනෙක් මේ බුද්ධ වචනය පවා සැක කරයි. එහෙම සත්‍යයෝ ඉන්නවද. ඕක පිළිගන්න පුළුවන්ද කියලා කාගෙහරි හිතක යම් හැඟීමක් ඇතිවුණොත් ඒ පුද්ගලයාට බොහෝ කාලයක් දුක පිණිස අහිත පිණිස හේතුවෙන නිසා බුදුරජාණන් වහන්සේ සාක්කිකාරයෙක් මතු එනකං උන්වහන්සේ නිහඬවඉඳලා තියෙනවා. එවැනි දේශනා විස්සකට ආසන්න ප්‍රමාණයක් සංයුත්තනිකායි ලක්කන සංයුක්තය තුළ සඳහන් වෙලා තියෙන. පිංහතුනි ඒ අනුව බලද්‍ය ඔබට පැහැදිලි හැම කෙනෙකුටම රහත් වනත් දැම් බලන් ලක්කන මහරහතන් වහන්සේට පෙනෙන්නෙත් නෑ. දිවස් නුවන උපදවාගත්ත මහරහත්තන් වහන්සේලා දිවස්ලාබීන් පමණයි මේ අමනුස්්‍යයන්ව දකින්න. නමුත් සමහර ඉන්න පෙර සංසාරය භාවනා කරලා හිත දියුණු කරගෙන යම්යම් මාර්ගඵල අවබෝධයක් නැතිවුණත් සමත භාවනා ඔස්සේ යම්කිසි හැකියාවන් උපදවා ගත් අය. සමහර උපදිනකොටම යම්කිසි පුුණ්්‍යම හැකියාවන් පුුණ්‍ය ඉරදි උපදවාගත් අයි ඉන්නවා. අන්න එවැනි පුද්ගලයන්ට මෙවැනි ඕපපාතික සත්‍යයන් පෙනීමේ ඕපපාතික උපදින මෙවැනි අමනුස්්‍යයන් දැකීමේ හැකියාවක් ඇතිවෙන්න පුළුවන්. එනිසා පිංගතුනි අපේ ඇස් දෙකෙන් අපි දැක්කෙ නෑ කියලා අපි බුද්ධ වචනයක් සැක කරනවනං ඒ තුළ අපි බොහෝ අකුසලයක් රැස් කරනවා. අපි නියත මිත්‍යාදුෘෂ්ටියෙක් බවටයි ඔබ පත්තේ ඔබ හොඳට මතකතියාගන්න බුදුරජාණන් වහන්සේ ලෞකික සම්මාධිට්්‍යිය විස්තර කරද්දි පෙන්නල දෙනවා යම් කිසි කෙනෙක් මෙලව පිළිගන්න නැත්නම්. පරලවක් මරණින් මත්තේ උපතක් තියෙනවා කියල පිළිගන්නේ නැත්නම්. දානයේ විපාක තියෙනවා ඇප උපස්ථාන කිරීමේ විපාක තියෙනවා සේවා කටයුතු වල විපාක තියෙනවා ඒ විතරක් නෙමේ දෙමව්පියන්ට සැලකීමේ විපාකයක් තියෙනවා ඕපපාතික උපදින සත්වයන් ලොව ජීවත් වෙනවා ඕපපාතික සත්‍යයන් උපදිනවා කියලා පිළිගන්නේ නැත්නම් ඔහු නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් දස වස්තුක සම්මාධිට්ඨියට අයිති දෙයක් තමයි ඕපපාතික සත්වයන්ව පිළිගැනීම ඒ නිසා යම් කිසි කෙනෙක් පිළිගන්නේ නෑ ඔහොම සත්වයන් නෑ කියන දැඩි මතය ඉන්නවනං ඔහු ඒ කාන්තේම නියත මිත්‍යා දෘෂ්ටියෙක් මිසක් තුනුරුවන් සරණ ගියපු අඩුගානෙන් ලෞකික සම්මාධිට්ටියවත් ඇතිකරගත් ආර්ය ශ්‍රාවකයෙක් නෙමෙයි. එනිසා පිංවතුනේ ලෞකික සම්මාධිට්ටිය තුළ පිහිටන කෙනා තමයි මේ සත්වයන් ගැන අපේ ඇස් දෙකෙන් දැක්කි නැතත් බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන්. උන්වහන්සේගේ සම්බුද්ධත්වය පිළියරගෙන අපි පිළිගැනීමකට එන්නට ඕනෑ. ඒ තුළයි අපි ධර්මයේ දියුණු කරගෙන යනකොට. අපිට දකින්න ක්‍රම තියෙනවා. දැන් අපිට දකින්න තියෙනෙ කැමරාවකින් පින්තූරයක් කරං ඕපපාතික සත්වයෙක් හොයන්න බෑ. අන්වීක්ෂයකින් බලල ඕපපාතික සත්වයන් හොයාගන්න බෑ. වෙනත් විද්‍යාගාරයක විද්‍යාත්මක පරීක්ෂණයකින් දුරේක්ෂකින් බලල ඕපපාතික සත්වයන් නිරීක්ෂණය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්න්නනව ක්‍රමයක්. මේ ලෝකෙ සත්වයන්ට ඕනෙම කෙනෙකුට ඒහි පස්සිකයි. මේ ධර්මයට ඇවිත් බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි භාවනා කරලා ඔබ හිත දියුණු කරගත්තොත්. සමත භාවනාව දියුණු කරගෙන ඔබ හිත දියුණු කරගත්තොත් අන්න හිත දියුණු කරගත්ත කෙනෙකුට චිත්ත දියුණුවක් තුළ ඉඳං එවැනි සත්වයන් දැකීමේ දිවැස් නුවනක් උපදවාගණ්ඩ පුළුවන්. ඒ නිසා එවැනි හැකියාවක් නැතුව ඔබට එවැනි චිත්ත දියුණුවක් නැතුව හිත දියුණු කරගත් අය බුදුරජාණන් වහන්සේලා පසේ බුදුවරු මහරහත්තන් වහන්සේලා ඉර්දි බල සම්පන්න උත්තමයන් වහන්සේලා දැකලා උන්වහන්සේලා දිවසින් දැකලා අවබෝධ කරගෙන වටහාගෙන ලෝකයට දේශනා කරන එවැනි උතුම් දේශනාවන් අපි සැක කරනවා නම් ඔබ බොහෝ අකුසලයක් රැස් කරගන්න කෙනෙ. එනිසා පින්වතුනි අපි බලමු අද මේ පේතවත්තුව කියන මේ කොට සැසුරෙන් සඳහන් වෙන කතා කීපයක් ඇසුරින් අපි අපේ ජීවිතවල මොන විදිහ ගුණධර්මද දියුණු කරගත යුත්තේ කෙන කාරණය ගැන අපි විමසා බලව. බුදුරජාණන් වහන්සේ දැකපු ප්‍රේතයන් ගැන මේ ප්‍රේතවත්වේ සඳහන් වෙලා තියෙනවා. බොහෝ කතාවශිතර සඳහන් වෙන්නේ මුගලන් මහරහත්තන් වහන්සේ දැකපු ප්‍රේතයන්. ඒ වගේම සාරිපුත්ත මහරහත්තන් වහන්සේට මුණගැහිච්ච ප්‍රේතයන් ගැන සඳහන් වෙනවා. මේ අතර අපි විශේෂයෙන් බලමු ප්‍රේතයන් ගැන වර්ග ටිකක් අපි මුලින් පේතවත්වේ සඳහන් කතාවලට වඩා ඊට කලින් අපි බලමු මේ ප්‍රේත කොටස් දැම් බොහෝ දෙනෙකුට තියෙන කාරණයක් තමයි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අනේ අපේ මැරිච්ච ඥාතිී මැරුණට පස්සේ ප්‍රේතලෝක ඉපදිලා ඉන්නවද දන්නෙත් නෑ. අපි මෙච්චර පින් කරනවා හද්දවසි දාන දෙනවා බණ කියනවා. තුම්මාසෙන් පින්කං කරනවා මාස් පතා දානමාන දෙනවා පින්කං කරනවා පින් අනුමෝදං කරනවා පින් අනුමෝදන් වෙනවාද කියන ප්‍රශ්නය ඔබට තියෙනවා. මේ ප්‍රශ්නය ඔබට විතරක් නෙමේ එදා ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයකුටත් ඇති වුණ. මේ බ්‍රාහ්මණය මේ ප්‍රශ්නය අරගෙන ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහේ. ගිහි බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා හනෝ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මිය පරලෝගේ ඥාතීන් වෙනුවෙන් අපි පින් දහම් කරනවා. දන් පැන් පූජ කරනවා. මේ පින් මිය පරලොව ගිය අය අනුමෝදං වෙනවාද කියල බුදුරජාණන් වහන්සේකෙන් අහනවා. මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බ්‍රාහ්මණයට පිළිතුරු දෙනවා බ්‍රාහ්මණය සුදුසු තැනදි අනුමෝදං වෙනවා නුසුදුසු තැනදි අනුමෝදං වෙන්නේ නෑ. මේ බමුණට තේරුණේ එන්නේ කොහොමද මේ මොකක්ද සුදුසු තැන නුසුදුසු තැන කියලා වටහාගන්න බැරිවුණා. මේ බ්‍රාහ්මණය ආයමත් අහනෝ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස සුදුසු තැන කියන්නේ මොකක්ද. අනුමෝදං වෙන්න බැරි නුසුදුසු තැන කියන්නේ මොකක්ද කියලා මට විස්තර කරලා කියලා දෙන්න කියලා ඉල්ලීමක් කරා. අන්නේ වෙලා බුදුරජාණන් වහන්ස විස්තර කරනවා ජානුස්සෝනි බ්‍රාහ්මණය. මිය පරලවගිය කෙනෙක් දිව්‍යලෝක ඉපදිලායින්න වන අපි ගම බොහෝ පින් දහම් කරලා මිය පරලෝගිය අය මරණින් මත්තේ දිව්‍යලෝක ඉපදිලා ඉන්නවන. අපි පින් කරලා පින් අනුමෝදං කරා කියලා ඒ පිනෙන් ඒ දෙවියන්ට වැඩක් නෑ. දැන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ දෙවියන් අපේ පින් බලාගෙන ඉන්න නිසා නෙමේ. දෙවියන්ට දිවිය භෝජන පහළවෙන්නේ අපි පින් දෙන නිසා නෙමේ. දෙවියන් කියන්නේ පින් කරගත්ත පිරිසක්. හිත දියුණු කරපු පින් දහම් රැස් කරගෙන සුගතිය ඉපදිච්ච පිරිසක්. ඒ නිසා අපේ පිනෙන් දෙවියන් ජීවත්වෙනවා නෙමේ. දෙවියන්ට පින් ඕන තරන්තියෙනවා. ඒ පින නිසයි දිවිලෝක ඉපදුනේ ඒ පින නිසාම දිවිය වස්්‍ර දිවිය සලුපිළි දිවිය යහනාවල් දිවිය මාලිගා මේ සියල්ල පිනට අනුව මැවෙනවා. ඒ ඒ දිවිය ලෝකවල. නමුත් අපි පින් අනුමෝදං කරනකොට දෙවියන් ඒ දිහා බලාගෙන සතුටු වෙනවා. දෙවියන් ආශිර්වාද කරනවා කෙනෙක් දැන් අපි පින් දෙනකොට ධර්මය සඳහන් වෙන දෙවිවරු සතුටු වෙනවා. අනේ මනුස්සලෝකෙ ඉන්න අසවල් නම් ඇති මේ මේ උපාසක උපාසිකාවන් මේ විදියට පින්දහම් කරලා. යහපත් ජීවිත ගත කරලා අපිවත් සිහිපත් කරලා අපටත් පින් අනුමෝදන් කරනවා නේද. ඒ අයට යහපතක්ම වේවා කියල දෙවියන් ආශිර්වාද කරනවා පින් දෙෙන අයට. අන්නේ නිසා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට අපටයි ඒකෙ රැකවරණය තියෙන්. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ජානුස්සෝනි. සමාර වෙලාවට මිය පරලෝගිය අය මනුස්සලෝකෙම ඉපදිලා ඉන්නවනං ඒ කෙනාට පින් අනුමෝදං කරා කියලා ඒ පින් ලබාගන්න පුළුවන්කමකුත් නෑ. දැන් අපි ගමු ඔබ ගැන හිතන් ඔබ කලින් ජීවිතේ මනුස්සෙක් වෙලා හිටියන. දැන් ඔබට අවුරුදු විස්සක් විසි එකක් තිහක් කියලා හිතම. මීට කලින් ජීවිතේ ඔබේ ඥාතින් දැන් ඔබව සමරලා පින්කං කරනවා. අනේ අපේ තාත්තා එක්ක අපේ අම්ම මරණයට පත්වෙලා දැන් අවුරුදු විසි එකක් වෙනවා. අවුරුදු තිහක් වෙනවා. මේ විදියට පින් අනුමෝදං කරන ඔබ දන්නවද ඔබ දන්නවත් නෑ. ඒ නිසා ඔබ මනුස්සලෝක ඉපදිලා හිටියනම් ඔබ වෙනුවෙන් පෙරජීවිතවල ඥාතීන් පින්දහම් කරා අනුමෝදං කරා කියලා ඔබ දන්නෙත් නෑ ඔබට ඒ අනුමෝදං වෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා මනුස්සලෝක ඉපදිච්ච කෙනෙකුට පින් අනුමෝදං වෙන්න බෑ. ඊළඟ කාරණයේ තමයි තිරිසන් ලෝකෙ දැන් තිරිසන් සත්වයන්ට අපි පින් අනුමෝදං කරා කියලා තිරිසන් සත්තු සාදු සාදු කියලා අනුමෝදං වෙලා සැප ලබා ගන්නෑ. ඒ නිසා තිරිසන් ලෝක කියන්නේ පින් ලබාගන්න බැරි නුසුදුසු තැනක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. ඊළඟ කාරණය තමයි නිරේයිපදිලා ඉන්නවන යම් කිසි කෙනෙක් නිරිසතෙක් මෙහෙ පින් කරලා හද්දව සිධානදීලා තුම්මා සිධානදීලා මොන්න විදිහ පින් අනුමෝදං කරත් අර නිරේ දුක්විදින නිරිසතාට මේවා තේරෙන්න්නෙත් නෑ වැටහෙන්න්නෙත් නෑ දකින්නෙත් නෑ අර පව් කරලා නිරේ ඉපදිච්ච කෙනා අන්ත දුක්විඳලා ඒ අකුසලේ ගෙවිල නිරෙම් මිදිල උඩට එනකම්ම වෙන පිනකින් අපිට සැපයක් ලබා දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා පින්වතුනි ප්‍රේත ලෝක ඉපදිච්ච කෙනෙකුට විතරමයි බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි බ්‍රාහ්මණයට පෙන්නනවා බ්‍රාහ්මණයේ සුදුසු තැන තමයි පින් අනුමෝදන් වෙන ප්‍රේතලෝකේ. හැබැයි ප්‍රේතලෝකයේ තුළත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා නොයෙක් ප්‍රේතවර්ග ඉන්නවා. ඒ හැම ප්‍රේතයන් අතරම හැම ප්‍රේතෙක්ම පින් අනුමෝදන් වෙන්නෙත් නෑ. පරදත්තූප කියන ප්‍රේත කොට්ටාසේ පමණයි ඒ කියන්නේ අනුන්ගෙන් පිනක් අපේක්ෂාවෙන් ඉන්න ප්‍රේතයන් ඉන්නවා. තව කෙනෙක් පින් අනුමෝදන් කරනකොට ඒ පින අනුමෝදන් වෙලා සුවපත් වෙන්න බලාගෙන ඉන්න ප්‍රේතයන් ඉන්නවා. අන්නේ වැනි ප්‍රේතයකුට පමණයි බලාගෙන ඉඳලා තමන්ගේ ඥාතියෙන් පිනක් කරනකොට ඒ පින අනුමෝදන්වීමේ ආසාාවෙන් අපේක්ෂාවෙන් ඉඳලා ඒ පින අනුමෝදං වෙලා සුවපත්වෙන්න සැපවත්වෙන්න පුළුවන්කම තියෙන්. ඒ නිසා පින්වතුනි ප්‍රේත කොටස් ගැන ධර්මය සඳහන් වෙන විස්තරයක් තියෙන ම ඔබට පෙන්ල දෙන්නම් කොයි තරම් ප්‍රේත කොටස් මේ ලෝක ඉන්නවද. කුප්පි පාසික නිජ්්‍යාම තන්නික කාල කංජික පාන්සු පිසාච මේ වගේ නොයෙක් නංවලින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රේතවර්ග විස්තර කරමින් විස්තර කරමින් පෙන්නලදී ලතියෙනවා. ඒ අතර පින්වතුනි වන්නාස කියලා ප්‍රේත කොටසක් ධර්මය සඳහන් වෙනවා. මේ වන්නාස කියන ප්‍රේතයන් පින් ගන්නේ නෑ. කොච්චර පින් අනුමෝදන් කරත් නෑදෑයු පින් අනුමෝදන් වෙන ප්‍රේත කොටසක් නෙමේ. මේ වන්නාස කියලා හඳුන්වන ප්‍රේත